ඊට පස්සේ සිහිය නුවණ වීරය පිළිබඳව සාකච්ඡා කරා. ඒ මොකද සත්‍ය සුද්ධියටපත් වෙන්න අවශ්‍ය කරන ගුණාංගයන් ඒවා අපේ තුල තිබිය යුතු. ඊට පස්සේ මේ දෙක එකතු කරගෙන කටයුතු කරද්දී සත්‍ය සුද්ධිය ඇති කරන ක්‍රමවේදයක් සිහිය නුවණ වීරය මිශ්‍ර කරගෙන ඒකගෙන කරගෙන කරන කටයුතු කරද්දී අපිට ඇති වෙන මානසික తত্ত্বය තුලින් ඇතිවෙන අවබෝධය ගැන සාකච්ඡා කරන සති හතක් නැවත සාකච්ඡා කරන වැඩ පිළිවෙලේ 7 වෙනි සතිය මේ. ඒ තමයි අනිච්චානුපස්සන, අනත්තා දුක්ඛානුපස්සන, අනත්තානුපස්සන, නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන කියන කොටස තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මම හිතන්නේ අපේ ජීවිතවල ලොකු වෙනසක් ඇති කරගන්න අවශ්‍ය කරන අවශ්‍ය නම් ටිකක් ගැඹුරෙන්ම විදර්ශනාවක් ඇති කරගන්න අවශ්‍ය කරන කාරණා සාකච්ඡා කරා අපිට පුළුවන් විදිහට සරලව. ඉතින් මේ පටිච්චසමුප්පාදන ප්‍රශ්නාව පිළිබඳව දැන් දින දෙකක් අපි කතා කරා. මොකක්ද මේක කියන එක නමුත් අදත් කියලා දෙන්න ඕන මොකද්ද පටිච්චසමුප්පාදන ප්‍රශ්නාව කියන්නේ. නමුත් අද හැබැයි අපි කතා කරන්නේ ඊයේ දවසේ පෙරේද දවසේ අපි කතා කරේ සීල විසුද්ධිය තුළ, චිත්ත විසුද්ධිය තුළ සහ ඊයේ කතා කරා ධිට්ඨි විසුද්ධිය පිළිබඳව යම් කිසි ටිකක් නමුත් ඉන් එහාට මේ පටිච්චසමුප්පාදානුපස්සනාව යෙදෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි සාකච්ඡා කරමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි ඒක කරන්න ඕන දෙයක් නේද? පටිනිස්ස පටිනිස්සග්ග කියන වචනේ තේරුම එකක් පරිත්‍යාග කියන වචනය. පරිත්‍යාග කියන්නේ පරිත්‍යාග කියන එකයි අතහැරීම, බැහැර කිරීම, පහ කිරීම, අතහැරීම, පහ කිරීම කියන වචනය. එක පැත්තකින්. අනිත් පැත්තෙන් පටිනිස්ස පටිනිස්සග්ග කියන වචනේ තේරුම තමයි පක්ඛන්ද කියන එක. පක්ඛන්ද කියලා කියන්නේ වැද ගැනීම, පිහිටුවා ගැනීම, ඇතුල් වීම කියන වචනය. ඒතර මේ දෙකම ගත්තොත් මේ දෙකම එකවර සිද්ධ වෙනවා අපේ సంతානය තුළ. මේ දෙකම එකවර සිද්ධ වෙන එකම සිද්ධියක පැතිකඩ දෙකක්. මොකද්ද එහෙම කියන්නේ කියලා බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වේවි එකම සිද්ධියක පැතිකඩ දෙකක් කියලා කියන්නේ මේ අඳුර පහවීමත් එළිය වැටීමත් කියන එක එකවර සිද්ධ වෙන දෙයක්. එක සිද්ධියක් ඒක. අඳුර එළිය වැටෙනකොට අඳුර පහ වෙනවා. අඳුරයි එළියයි එකට තියනවද? කියන්නේ නැහැ තියනවනේ මේ මේ සමහර තැන් වල එළිය තියනකොට ඒ අස්සේ තැන් තැන් වල අඳුර තියනවනේ කියලා. දැන් ඒ මොකද? එළිය දෙන්න වැටිලා නැහැ. එළිය වැටුණා නම් යම් තැනකට අඳුරක් එනවා තියෙන්නේ නැහැ. ඒතකොට එකවර සිද්ධ වෙන සිද්ධියක දෙපැත්තක් පැතිකඩ දෙකක් තමයි එළිය ඇතිවීම සහ අඳුර නැතිවීම. මෛත්‍රියයි තරහයි ගැන මොකද කියන්නේ? එක මොහොතක සිතක මෛත්‍රිය තියෙනවා නම් ඒ මොහොතේ ඒ සිතේ තරහ නැහැ. හැබැයි තව මොහොතක තරහ තියෙන්න පුළුවන්. එකවර තියෙන දෙක නෙවෙයි. අන්න ඒ වගේ තමයි කුසලයයි ඊට ප්‍රතිවිරුද්ධ අකුසලයයි. හරි? එතකොට අපි කුසල් වඩන්නම් බෞද්ධත්ව කියන්නේ කුසල් වඩන අය. කුසල් වඩන අය විදිහට පැහැදිලිවම ඉතා පැහැදිලිවම අපිට ඒ ඒ කුසලයන් වර්ධනය කරනකොට ඒ ඒ අකුසලයන් අයින් වෙන්න ඕන කියන එක අකුසලයන් අයින් කර ගනිමින් කුසල් වඩනවා කියන එක පැහැදිලි වෙන්න ඕන කරනවද නැද්ද? හරි. එහෙම අදහසකින් අපි කුසල් වර්ධනය කරනවද? මගේ මෙච්චර අකුසල් දැන් යට වෙලා තියෙනවා මෙච්චර කුසල් වර්ධනය වෙලා තියෙනවා කියලා නේද දැන් අපි ධර්මානුකූලව කළ යුතු දේවල් මොනවාද දැනට මේ වෙනකොට කරේ මොනවද මං ඊයේ අහපු ටිකම ඉස්සෙල්ලා ඉන්නවා නමුත් මට මේක මොකද මේකට මට ප්‍රවිෂ්ඨයක් එන්න ඕන හින්දා මේ ටික දැනගන්න ඕන හින්දා අපි බුද්ධ වන්දනා කරනවා දැන් කොච්චර කරලාද නිවසේදී නිවසේදී අපි නේද දන්න කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන් බුදුන් වඳිනවා පහන් තියෙනවා. හඳුන් ගුරුපත්තු කරනවා. මල් අපේ අම්මා මල් කොච්චර පූජා කරලාද? දානෙ දෙනවා. විහාරස්ථාන සකස් කරනවා. අනිත්තර උදව් කරනවා. වන්දනාව යනවා. නේ දඹදිව යනවා. හරි. දැන් ගොඩාක් දේවල් කරනවා නේද බලන්න නිකන් බෞද්ධ විදියට. දැන් දුක් අඩු වෙලාද? නේද? බුද්ධ ශාසනයක් මහා බෝසත්ත්වයන් වහන්සේ සකස් කරේ මොකටද? දුක් නැති කරන්න. ඒක දැන් වෙලා නැති එක ඒක. අනිත් ඔක්කොම වෙලා අනිත් ඔක්කොම කරලා. ඒ කියන්නේ එහෙනම් ඒකෙන් අපිට අපිට ගම්ම්‍ය වෙන කාරණාවක්ද ඒවා එක්කින්වත් දුක් ඇති වෙන්නේ දුක් නැති වෙන්නේ ඒ හින්දා ඔක්කොම පැත්තකට දාන්න ඕනේ. ඒකද ගම්ම්‍ය වෙන කාරණාව. නෑ. අන්න හරි නෑ. ඒවා ඕනේ. ඒවා තියෙන්න ඕනේ. හැබැයි ඇයි ඒවෙන් දුක් ඇති උනේ දුක් නැති උනේ නැත්තේ ඇයි? ඒවා කරනකොට දුක් නැති වෙන චේතනාව දුක් නැති කරගන්න අවශ්‍ය කරන චේතනාව එතෙන්ට යොදාගත්තේ නැති හින්දා. දානයක් දෙනකොට පැහැදිලිවම පරිත්‍යාගය කියන එක සහිතව පරිත්‍යාගය කියද්දී දානයක් දෙද්දී ඒ කියන්නේ අතහැරලම කරන්න ඕනේ. මම දන්න පිරිසක් බුදු පිළිමයක් පූජා කරා දමන් දන්න තැනකට. හරිද? මෙහෙණිය ආරාමයකට. පූජා කරලා මොකද කරන්නේ? සතියේ සැරයක්වත් ගිහලා මේක තියනවාද කියලා බලනවා. ඉතින් එතන බුදු පිළිම හොන තරම් තිබුණා ටිකක් ලොකු බුදු පිළිම. මේ මෑණියන් වහන්සේ එක දවසක් මොකද කරන්නේ? තවත් බුදු පිළිමයක් නැති මෙහෙණිය ආරාමයකට මේ බුදු පිළිම දුන්නා. ඉතින් දැන් මොකද කරන්නේ ගිහිල්ලා? ලොකු සටනක් එතන ඒක ඇයි දුන්නේ? අපෙන් අහන්න නැතුව දුන්නේ ඇයි? අරවා මේවා කියලා ආය ඒ ආරාමයට යන්නේ නැති වෙන තීරණය කරලා ටිකක් දොස් කියලා ආවා. දැන් එතන මේ කරලා තියෙන්නේ මොකද්ද? ගිහිල්ලා ඒක තැම්පත් කරලා ඇවිල්ලා. එයාලගේ නමින් තැම්පත් කරලා ඇවිල්ලා. නේද? දැකලා තියෙනවද පන්සල් වල තැම්පත් කරලා තියෙන තැම්පත් කිරිල්ල කොච්චරද කියලා? සමහර විහාරස්ථාන බොරැල්ල කනත් වගේ. නේද? හැම එකේම හැම එකේම නම් ගහලා තියෙනවා. අපි තමයි මේක කරේ, අපි තමයි මේක කරේ කියලා. හරි. එන එකත් එයා ලැජ්ජායි කියන්නේ. වළඳන්න හාමුදුරන්ට වෙලාවකට පිඟානක් ගෙනත් දුන්නාම පිඟානේ කෝපෙත් ගහලා වැඩේ. නේද? ලැජ්ජාව වේ දැක්කහම. ඒ කියන්නේ ඔක්කොම තැම්පත් කරලා තියෙනවා. එතන තියෙන මොකක්ද අල්ලා ගැනීමක්ද නැද්ද? පහ කිරීමක් නැහැ. පරිත්‍යාගයක් නැහැ. හුඟක් දේවල් චේතනාව අතහැරීමේ චේතනාවෙන් කරන්නේ නැහැ. කරන්නේ නැතුවනේ හුඟක් අය එහෙම කරන්නේ. ඒක දන්නෙත් නැහැ. ඒ කියන්නේ හුඟක් දේවල් වල gedara කරන බුද්ධ වන්දනාව හරියට කරා නම් මල් පූජාව හරියට කරා නම් මේ වෙනකොට තමන්ගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඇත්තටම ලොකු කාලයක් අපි නාස්ති කරලා. හුඟක් අය පන්සිල් සමාදන් වෙනවා සමාදන් වෙන්නේ නැහැ. වචන ටික කියනවා සමාදන් වෙන්නේ නැහැ. මල් පූජා කරනවා ගාථාවේ අර්ථය දන්නේ නැහැ. හරි සරණාගමණය ඇති කරගන්නේ නැහැ. වචන ටිකක් විතරක් කියනවා. හරිද මේ මල මේ මේ තියෙන මේ සුන්දර මල නේද? තව මොහොතකින් පර වෙලා යනවා මගේ ශරීරයත් ඒ වගේ පරල වෙලා යනවා කියන අදහස කීයෙන් කී දෙනාටද මලක් පූජා කරන්නට එන්නේ නේද අර ගාථාවේ තේරුම ඒකද නේද ගාථාවේ තේරුම ඒක තියනවද නැද්ද තියනවා ඉතින් වැඩක් නැහැ මේක කරලා කරලා තේරුමක් නැහැ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ කියනවා කායේන වාචාචිත්තේන ප්‍රමාදේන මයාකතම් මගේ අතින් සිද්ධ වෙච්ච යම්කිසි ප්‍රමාදයකින් හෝ කයෙන් සිතෙන් වචනේ වැරද්දක් වුණා නම් මට සමාවෙන්න කියලා ත්‍රිවිධ රත්නයෙන් සමාවෙන්නවා. ඒ චේතනාව තියෙන මොකක් කරලා ටික කතාවක් කියද්දී. වාකයට නෑ. එහෙනම් gedara බුද්ධ වන්දනාව කියන්නේ සිත පිරිසුදු කිරීමේ වැඩපිළිවෙලක්. දවස පුරාවට වෙච්ච වැරදි ටික නේද බුදුරජාන් වහන්සේ ඉදිරියේ වමාරලා ඒ ටික ගැන ආය සමාවෙල්ලගෙන Taman නිවැරදි වෙලා මේක දවසකට එක සැරයක් පිරිසුදු කරගන්න වැඩපිළිවෙල තමයි නිවසේ කරන බුද්ධ වන්දනාව කියන්නේ. මේ මේ කරපු කාලාන්තරයක් තිස්සේ ඔක දැන් කරලා තියෙනවා. ඇත්තට මේක චේතනාවෙන් කරා නම් අපි ලොකු වෙනසකට වාදනය වෙලා. එනමුත් එතන තියෙන චේතනාව මොකද හුඟක් වෙලාවට? හොඳ නෑනේ දවසකට එක සැරයක්වත් පහනක් තිබ්බේ නැත්තම් ගෙදර. ගෙදෙට්ට හොඳ නෑ ගෙදර පාළු වෙනවා නේද හොඳ නෑ ඒක අනේ හොඳ නෑලු. ඒ කියන්නේ බුදුහාමුදුරු පලි ගන්නවා වගේ හරි. නිකන් ඒක තිබ්බේ නැත්තම්. නේද? ඒ වගේ පටු අදහස්, වැඩක් නැති අදහස්, අර්ථය අහකට යන අදහස් වලින් අපි මේවා सिद्ध කරනවා. ඒකින්ද අපිට ඒකේ නිසි ප්‍රතිඵල නැහැ. එතනක් තියෙනවා ඇත්තටම පිරික්සා නොබැලීමේ ප්‍රශ්නයක්. අපේ පළවෙනි අරමුණ අපිට තියෙන්න ඕනේ. අපි ධර්මයේ තුල මේ ස්ථාපිත වීම ස්ථාපිත කරගෙන තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි දුක් නැති කර ගැනීම සඳහා යමක් අයින් වෙලා යමක් එන්න. එතකොට මේ දෙක එකවර වෙන්නේ කියලා මම කිව්වා මේක පොඩි තැනේදී පවා සියලු ධර්ම පිළිවෙතේදී ධර්මයට අදාළ හැම පිළිවෙතකදීම මේක සිද්ධ වෙනවද කියලා පිරික්සලා බලන්න ඕන. අපි ඒක පිරික්සලා පිරික්සලා බලන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ අදාළ ඉලක්කයකට යන්න. හරි? අදාළ ඉලක්කයකට යන්න. දැන් අපි යනවා මේකෙන් ටිකක් එහා තැනකට. ඇයි මේ මේ පරිණිස්සක් ගන්න පස්සනවා කියන්නේ මේ ඔය ඔය පුංචි පුංචි දේවල් ගැන තියෙන ඔය පුංචි නෙවෙයි ඒවා ලොකු දේවල් ඊට වැඩිය ගොඩක් එහා ගිය එක. පංච උපාදානස්කන්ධයේ සත්‍ය తත්වය අත්දකිමින් යම් කිසි කෙනෙක් මම කොට මිසලාන ඇයි විදර්ශනා කරන්නේ? නේද? ගොඩාක් කටේ විදර්ශනා විදර්ශනා විදර්ශනා කියනවා. ඇයි විදර්ශනා භාවනාව කරන්නේ? නේද? විදර්ශනා භාවනාවෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? තමන්ගේ ඔව් පංච උපාදානස්කන්ධයේ නැත්තම් තමන්ගේ කොටගත්ත අනුන්ගේ කොටගත්ත පංච උපාදානස්කන්ධවල යථාභූත ස්වરૂපය තමන්ට දැනීම නිසා යම් අකුසලයක් අයින් වෙනවා යම් කුසලයක් වර්ධනය වෙනවා. හරි? යම් අකුසලයක් අයින් වෙනවා යම් කුසලයක් වර්ධනය වෙනවා. ඒ මේ කුසලයේ වර්ධනය වෙනකොට ඒ කුසලයට අදාළ අකුසලය අයින් වෙනවා. අන්න ඒක තමයි. එතකොට යම් කිසි කෙනෙක් මේ වැඩේ සිද්ධ වෙන විදිහ මෙන්න මම මේක ගැන මෙහෙම මෙනෙහි කරනකොට මෙන්න මේ ටික අයින් වුණා මේ ටික එකතු වුණා. මේ වැරදි අවබෝධය අයින් වුණා නිවැරදි අවබෝධය එකතු වුණා. සත්පුද්ගල සංඥාව අයින් වුණා නාම රූප පරිච්ඡේදය එකතු වුණා. සත්පුද්ගල සංඥාව තවදුරටත් අයින් වුණා හේතුඵල ධම එකද හේතුඵල ධම අවබෝධ වෙනකොට සත්පුද්ගල සංඥාව සම්පූර්ණයෙන් ආත්මීය සංඥාව ඇතිලා යනවා. හරිද? හේතුඵල ධම අවබෝධ වෙනවා ආත්ම සංඥාව අයින් වෙනවා. අන්න ඒක කලින් දැනගන්නවා. මෙන්න බලන්න හේතුඵල ධම අවබෝධ වෙනකොට සත්පුද්ගල සංඥාව නැති වෙන්නේ මෙන්න මේ ක්‍රමයට කියලා ක්‍රමෙත් එක්ක දැනගන්නවා. හරිද? ඒ ක්‍රමෙත් එක්ක දැනගෙන එයා ඒක කරගෙන යනවා පියවරෙන් පියවරට පියවරෙන් පියවරට පියවරෙන් පියවරට කරගෙන යනවා. පුන පුනා පුන පුනා පුන පුනා මේ විදර්ශනාව සිද්ධ කරගෙන යනවා නැවත නැවත නැවත නැවත නැවත නැවත කරගෙන යනවා. ඒ කරගෙන යන ගමන් එයා පිරික්සනවා කරගෙන යන කෙනාව පිරික්සනවා මේ දේ දැන් අයින් වුණාද මේ දේ එකතු වුණාද මේ දේ අයින් වුණාද එකතු වුණාද ආ දැන් මෙන්න අයින් වුණා මෙන්න මේ අවබෝධය එනවා මෙන්න මේක අයින් වුණා මේ අවබෝධය එනවා මේක අයින් වුණා මේ අවබෝධය එනවා කියලා එයාම මොකද කරන්නේ බල බල බල බල බල බල පංච පාදානස්කන්ධය පිරික්සනවා නම් අන්න ඒ පරමාර්ථ ධර්මය පිරික්සන්නේ එන්න ඒ අවස්ථාවට කියනවා පටිනිස්සග්ගාණු අසනාව කියලා හරිද දැන් අමාරුයි වගේ දෙයක නැහැ. අපි විදර්ශනා කරන කෙනා ඒ දර්ශනාව කරන ගමන් එන්න ඒ පිරික්සීම කරන්න ඕන කියන එකයි මේ කියන්නේ. හරිද? ඒක නිකර තමයි හුඟක් දෙනෙක් විදර්ශනා භාවනාව කරනවා කියලා කරන්නේ. යන්නේ කොහෙද දන්නෙත් නැහැ, වෙන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ, උනේ මොනවද කියලා දන්නේ නැහැ, උනාද නැද්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ විදර්ශනාවකින් අපිට ලැබෙන ප්‍රතිඵල ඉතාම සීමිතයි. මොකද විදර්ශනාව කියන්නේ දැනගෙන යා යුතු හොඳයි. දැන් අපි උදාහරණ කීපයක් අරගමු. අපි ඊයේ හැමත් කතා කරා මේ චිත්තශුද්ධියේ තම සංස්කාරයන්ගේ මේ තියෙන යථාභූත ස්වરૂපය පිළිබඳව අදහස් එනවා. ඒත් එක්ක අපි ඒ ගැන පිරික්සන්න ඕනේ. සීල විසුද්ධියේදී පවා මේක අපිට පිරික්සන්න පුළුවන්කම තියෙනවා. ප්‍රාණාතිපාතා වේරමණී කියන හැඟීම මට කොච්චර ඉපදලා තියෙනවද? අදත්තා දාන වේරමණී කියන අදින්නා දාන වේරමණී කියන හැඟීම මට කොච්චර ඉපදලා තියෙනවද? කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන්නේ ඒ කියන්නේ බැලකීමේ අදහස මගේ හිත තුළින් පැනනගෙනවා. ඒ වගේන අපි කතා කරා. ඒ වගේම මෛත්‍රිය තරහ තරහ ඇති වෙන වෙලාවල් දැන් මෛත්‍රී භාවනාව වර්ධනය කරලා. එතකොට මම නිබඳව පරීක්ෂාවෙන් ඉන්න වෙනදා මට තරහා ගිය තැන්වල දැන් මට තරහා යන්නේ නැහැ. වෙනදා මට තරහා ගිය තැන්වල දැන් මට තරහා යන්නේ නැහැ කියලා දැනගෙන ඉස්සරහට යනවා. දැන් අපි අද බලමු කාංකා විතරණ විසුද්ධිය කියන තැනේදී මේ පටිච්චසග්ගාන පස්සිය කාංකා විතරණ විසුද්ධිය සහ එතනින් එහාට කරන්නේ කොහොමද කියලා හොඳට දැන් දැන් අපි මේකට ගන්නවා සංස්කාර. සංස්කාර ඊ අපි වේදනාව අරගෙන පොඩ්ඩක් කතා කරා. අද සංස්කාර කියන එක ගමු. අරගත්තම අපිට මේක තේරෙවි. දැන් මම මේ කියලා දේ බලන්න අපි කෙටියෙන් ඔය ටික කලින් කතා කරලා තියෙන අනාත්ම සංඥාවට අදාළ දෙයක් මම දැන් කියනවා. ඔය ටික කලින් කතා කරලා තියෙන හින්දා මේවා අපිට ඉක්මනට තේරෙන්න පුළුවන්. නමුත් මේ බලන්නේ වෙන කෝණකින් බලන හින්දා ආයතරක් එක කියන්න වෙනවා. මගේ සිතුවිලි මට එන්නේ මගෙන් අවසරයක් ඇතුවද? නේද? ඒක හොඳටම පැහැදිලි නේ අපිට. මට එන සිතුවිලි එන්නේ මගෙන් කිසිදු අවසරයක් නැතුව. ඒසුරු පාලනය කරගන්නවා කියන්නේ. පාලනය කරන බන්ද කරන්නේ. අපි කියන පාලනය කරගන්න, පාලනය කරගන්න, පාලනය කරගන්න. ඒක මන්ද කරන්නේ. ඔව් සිත කියන්නේ ඒකට මමද? නේද? කොහොමද කවන්නේ? ආ බලන්න පාලනය කරගන්නවා පාලනය කරගන්න නම් යම් පාලනය කළ යුතු අවස්ථාවක් එළඹෙනකොට ඒ අතීතයේදී මට ඒ අවස්ථාව පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන දැනුම අතීතයේ මට ලැබිලා තියෙන්න ඕනද නැද්ද? නේද? අතීතයේ මට කල්යාණ මිත්‍රයන්ගෙන් මෙන්න මේ වගේ වෙලාවක් ආවොත් ඔයා මෙන්න මේ විදිහට මේක කරන්නේ කියන දැනුම අතීතයේදී මට ලැබිලා තියෙන්නත් ඕනේ අදාළ වෙලාවෙදී එක එන්නත් ඕනේ නේද දැනලා තිබුණේ නැත්තම් දැනගෙන තිබුණේ නැත්තම් එන්නෙම නෑ දැනගෙන තිබ්බත් වෙලාවකට එන්නේ නෑ උදාහරණයක් පරුසා වාචා වේරමණී දැන් පරුස වචන කීම නරකයි පරුස වචන කීම බොහෝ පව් සිද්ධ වෙන දෙයක් කියලා ඔන්න මම දැනගෙන තිබුණ නැත්තම් කවදාකවත් පරස වචන හමුවේ පරස වචන නොකිය ඉඳීද? කිසි ගහන නැතුව කියන. මොකද ඒක පරස වචන කියන එක නරක දෙයක් කියලා දන්නේ. දැන් අපි පරස වචන කියන්නේ නැද්ද? නෑ කියන්නෙම නෑ හාමුදුරුවෝ වෙන්න ඇති. අපි නම් කියන්නේ නෑ එහෙමද? නෑ අපි අතින් පරස වචන කියවෙනවා. අන්නේ කියන කියවෙන වෙලාවේ නැත්නම් මොකක්ද? සිහිය නෑ. නේද වෙන පැත්තකින් පරස වචන කියනකොට මට සිහිය නෑ. අන්න මම දැන් දැනගන්නවා. හරි? මේ අවස්ථාව වෙනකොට මට පරිස වචන කීම පිළිබඳව සිහිය නැති වුණා එක අවස්ථාවක් වෙනකොට. නේද? එහෙනම් මට දැන් තේරෙනවා මේ සිද්ධ වෙන වැඩේ මොකද්ද කියලා. එහෙනම් මං ඊළඟ වතාවේදී ඒ පරිසරය හැදෙන්න කලින් පරුස වචන කියන ඒ වගේ පරිසරයකදී පවා පරුස වචන නොකියා ඉඳීමේ ශක්තිය හදාගෙන තියාගන්න ඕනේ නේද බලන්න එතකොට නේද එන්නේ ඒ ඒ සඳහා තමයි ඒ සඳහා මට ඒ පරුස වචන කියන වෙලාවේ මොකක්ද උනේ කියලා බලන්න පොඩ්ඩක් මම දැනගෙන හිටියා ආවේ නැහැ. ඒ මොකද එහෙනම් මේ ශක්තිය හදාගන්න එකත් කවුරු හරි මට කියලා දෙන්න ඕනද නැද්ද? දැන් මම මේ වගේ කියලා දෙන්න ඕන. ඔයාට මෙන්න මේ වගේ තැන්වලදී පාලනය කරන්න බැරි වෙන්නේ. ඔයාගේ හිත ශක්තිමත් නෑ. ඒකින්දයි මේක වෙන්නේ. ඇත්ත වැහිලා යනවා. ඒකින්දයි මේක වෙන්නේ. කියලා කවුරුහරි කියලා දීලා ඒක හදාගන්න ක්‍රමයේ කියලා දීලා තිබ්බොත් ඒ කියලා දුන්න එක හේතු වෙලා එකතු වෙලා මට පාලනය කරගන්න අවශ්‍ය කරන ක්‍රමවේද සකස් වෙනවා. එතකොට ඒක සකස් කරගන්න අර උපදේශ නොවුනා නම් මට කරගන්න බෑ. එහෙනම් ඒ උපදේශ ඍජුවම හේතු වෙලාද නැද්ද? ඊළඟට ඒ සකස් කරගත් එකේ සිහිය නැතිවීම සිද්ධ වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ සිහිය ආවොත් පුළුවන්. සිහිය ඇවිල්ලත් වෙලාවකට නවත්ත ගන්න බෑ නේද වීරිය නැත්තම් නේද එහෙනම් වීරිය තිබුණොත් පුළුවන් නේද දන්නවනේ පරස වචන කියන එක නරකයි කියලා දැනගෙනම කියන වෙලාවකට ඒක නවත්ත ගන්න අවශ්‍ය කරන වීරිය ඇති හින්දා එහෙනම් ඔන්න ඔය විදිහට කලින් මේවා කලින් අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙල සිද්ධ වෙලා තිබ්බොත් මේ වෙලාවේ පරස වචන හැමේ මා පාලනය කරනවාද වෙනවාද වෙනවා නේද? කලින් වෙලා තිබ්බ වෙනවා. බැරි වෙලාවකත් මා වෙතන පාලනය කරගන්න බැරි වුණොත් හරි ඒ කියන්නේ පාලනය නොවුනොත් මං පරිසු වචන කියනවා. ඒක මගේ වැරද්දද? මට මේ මොහොතේ එන සිතුවිල්ලේ වගකීම ඒ සිතුවිල්ල ආවොත් වැඩ වෙනවමයි. මම උකර කියන්නේ දැන් ළමයින්ට කියනනේ මෙහෙම. ඔන්න පාඩම් කරන්න ලොකු කැමැත්තක් තියෙනවා. පාඩම් කරන්න ලෝක කැමැත්තක් තියද්දී ඒ ළමයි ඒ ඒ ළමයි පාඩම් කරන්න තියෙන කැමැත්ත තියාගෙන කාලා පාසල් යන්න ඇවිල්ලා කෑම කාලා පිරිසිදු වෙලා දැන් පාඩම් මේ පැත්තට යන්න යන්නේ. යන්න යනකොට දැන් ලොකු කැමැත්තකින් යන්න යන්නේ. මෙන්න මේ පැත්තේ රූපවාහිනියේ ක්‍රිකට් මැච් එකක් හරි මොකක් හරි දාලා තියෙනවා. දැන් මේ මැදට ආපු එක්කෙනා මේ පැත්තේ කාමරේ මේ පැත්තේ ආලින්දය මේක මැදට ආපු එක්කෙනාට පින්නත් මේ දරුවට හරියට වෙන්නේ මොකද්ද දෙන්නේ එකතුලා දෙපැත්තෙන් ඇද්දොත් එක්කෙනෙක් මේ අතින් අදිනවා අනිත් එක්කන අර පැත්තෙන් අපිව දෙපැත්තට අදිනවා. යන්නේ කොයි පැත්තටද? වැඩියෙන් හයිය තියෙන පැත්තට. ඒ වගේ මේ පැත්තටත් කැමැත්තක් තියෙනවා මේ පැත්තටත් කැමැත්තක් තියෙනවා යන්නේ කොහෙටද? වැඩියෙන් කැමැත්ත තියෙන පැත්තට. මට කියාගන්න ඕනේ වෙන්නේ මේ මොහොතේ එයාට කරන්න පුළුවන් වෙන දෙයක් තියෙනවද? අපි කියයි අනිත් පැත්තට කියන්නේ ඉවරයි හිතේ. තමන්ගේ අත්දැකීමෙන් අරන් බලන්න. ඒ මොහොතේ බලය ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තට නම් මේ පැත්තට යන්න උවමනාව තිබ්බත් යන්න බෑ. එහෙනම් ඒක එයා කරගන්න වැඩක්ද? නෑ එයා කරගන්න වැඩ නෙවෙයි ඒක සිද්ධ වෙන දෙයක්. ඒකට කියනවා අපි සිද්ධ වෙන දෙයක් කියලා කියනවා. හරිද? එතකොට දැන් මොකක්ද මේ පාලනය කරනවා කියන්නේ උතනදී? දැන් එයාට මේ වෙලාවේ සිහිය නැහනේ. දැන් මෙන්න මේකෙන් පස්සේ මෙයා දැනගන්න ඕනේ. දැන් මේකෙන් පස්සේ මේ වැඩේ වුණාට පස්සේ රූපවාහිනිය බලලා එහෙම ඉවරලා අන්තිමට මෙයා ලොකු පස්සත්තාවයකටපත් වෙලා හෙට නම් මම කොහොමත් මේක කරන්නේ නැහැ කියලා අදිස්ථානයක් ගත්තා. හැබැයි හෙටත් මොකද වෙන්නේ? අදාළ සිද්ධිය සිද්ධ වුණොත් අර පැත්ත. ඇයි මේ පැත්තට අවශ්‍ය කරන බලය සකස් කරගෙන එහෙනම් ඊළඟ දවසේ ඒ පරිසරය සකස් වෙන්න ඉස්සෙල්ලා ඒ වැරද්ද නොවීම සඳහා අවශ්‍ය කරන බලය සකස් කරගන්න ඕනේ. ඒක සකස් කරගන්නේ කල්යාණ මිත්‍රයෙක් හරි කවුරුහරි කියලා දුන්නොත්ද නැද්ද? නැත්නම් ඔහේ ඉන්න අදිස්ථානයකට මං හෙට ඉඳන් ආයෙ මේක කරන්නේ නැහැ, කරන්නේ නැහැ කියලා අදිස්ථානයක් කරන් ඉන්නවා. නේද? හුඟක් වෙලාවට ඒ අදිස්ථානය විතරක් ගත්තට හරියන්නේ නැහැ. අපි හුඟක් වෙලාවට කරන්නේ අදිස්ථානය ගැනීම විතරමයි. අදිස්ථානය ගැනීම විතරමයි හුඟක් වෙලාවට කරන්නේ. හරි. එහෙනම් එහෙනම් දැන් අපි බලන්න ඕනේ මොකද්ද කරන්න ඕන? අන්න අතන ඒකත් කල්යාණ මිත්‍ර ආශ්‍රයයේ ඇතුරක්. ඇතුරක් තිබ්බ කෙනෙක් හදාගනි ඒක හදන කට්ටිය හදන විදිහ කියලා දුන්නොත් හදාගන්නේ නැත්නම් හැමදාම අසරණද නැද්ද? නේද? දැන් මේවා මෙහෙම වෙන්නේ ඒ කියන්නේ අපිට සිතුවිලි එන්නේ අතීතයේදී අපි ළඟ ඇති වෙලා තියෙන සිතුවිලි අනුව නේද? ඒවා අනුව තමයි අපිට එක එක එක එක එක වෙලාවට නොයෙක් සිතුවිලි පහළ වෙන්නේ. එතකොට අන්න අයටත් එහෙමද නැද්ද? මගේ යාළුවන්ට මගේ දරුවන්ට ඒ ඔක්කොටම ඇති වෙන සිතුවිලි ඇති වෙන්නේ ඒ කට්ටියගේ අතීතයේ යාළුවට ලැබිලා තියෙන අත්දැකීම් අනුව. එහෙනම් මේ ළඟ ඉන්න කෙනාගේ අපේ ළඟ ඉන්න කෙනා මට බැන්න කෙනාගේ නැත්තම් මට කරදර කරපු කෙනෙක් ඉන්නවා නම් මොනවා හරි ආකාරයක හිරිහරකාරී දෙයක් ඇති කරන දෙයක් ඇති වෙලා තිබුණා නම් එයා ඒව කරලා තියෙන්නේ එයාගේ අනුදැනීමෙන්ද පිළිගන්න ලෑස්තිද නමුත් ඇත්ත ඇත්ත ඒකද නැද්ද හරි දැන් මම හැමදාම ගන්න උදාහරණ ගන්නවා මේක පැහැදිලි කරන්න ඒ කියන්නේ ඒකට අපිට පුළුවන් මේක පටිච්චසමුප්පාදානුපස්සීව යන විදිහ හොයාගන්න. දැන් අපි ඔක්කොම මෙතන ඉන්නවා. හරිද? ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා මට බයිනවා. කවුරු හරි ඇවිල්ලා මට බයිනකොට ඔක්කොටම එකම සිද්ධියයි මේ දකින්නේ ඔක්කොමලා. ඒ සිද්ධිය හැමුවේ ඔක්කොටම ඇති වෙන්නේ එකම ගානට හැංගීම්ද? ඇයි දැන් වෙනස්? සමහර අය ගහන්න පණී, සමහර අය බණී, සමහර අය එළවයි, සමහර අය සද්ද නැතුව ඉඳී මොකද වෙන්නේ කියලා බලමු කියලා මොකක් හරි කකෝ කස්සේ ඇති කියලා. නේද? ඇයි එක එක කෙනෙක් විදිහට හැසිරෙන්නේ? හැම කෙනෙක්ම එක එක විදිහට හැසිරෙන්නේ ඒ ඒ කෙනා තුල උපදින චේතනාව සිතුවිල්ල අනුව. නේද? එතකොට මේ සිද්ධියේදී මෙයාට මේ සිතුවිල්ලෙන් ඕන මේ සිතුවිල්ලෙන් ඕන මේ සිතුවිල්ලෙන් ඕන මේ සිතුවිල්ලෙන් ඕන කියලා තීරණය කරේ කවුද? එයාද? නෑ වෙන කෙනෙක්ද වෙන කෙනෙක්ද නෑ නේද එකම සිද්ධියදී මේ එක එක්කෙනාට මෙයාට මේ ගාන මෙයාට මේ ගාන මෙයාට මේ ගාන සිතුවිලි එන්න ඕන කියලා තීරණය කරේ එයත් නෙවෙයි වෙන කවුරකුද නෙවෙයි එහෙනම් ඒ සිතුවිල්ල උපද්ද වීම කරන්නේ කරවන්නේ නේද ඒ සිතුවිල්ල උපද්ද වීම කරන කෙනෙක්වත් කරවන කෙනෙක්වත් නෑ හැබැයි වැඩේ නම් වෙනවා ඒ කියන්නේ ක්‍රියාවක් තියෙනවා හරිද ඒ ක්‍රියාවේ අයිතිය එයාට නැහැ. එතකොට අපේ ජීවිත හරියට මොනවා වගේද? මං කියන්නේ අපේ ජීවිත හරියට නිකන් සූර්යකෝසහයි කරපු ෆෑන් වගේ කියලා. හරිද? සූර්යකෝසකින් ඒකේ හයි කරලා තියෙන සූර්යකෝස ප්‍රමාණය අනුව තමයි ඒකට කරන්ට් එක උපදින්නේ. කරන්ට් එක ඉපදුනාට පස්සේ ඒකේ තියෙන මෝටරේ හැටියට තමයි කැරකෙන්නේ. නේද? එතකොට කරන්ට් එක උපදින විදිහ අනුව තමයි කැරකෙන්නේ. එතකොට දැන් මට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් බැන්නා කියලා දැන් කියවනේ බයිනකොට එක එක්කෙනාට එක එක්කෙනාට ඉපදුන කරන්ට් එක වෙනස්. සමහර මැෂින් වල ටිකක් වැඩිපුර කරන්ට් එක ආවා. හරි. සමහර මැෂින් වල අඩුවෙන් හැදුනේ. නේද? එතකොට වැඩියෙන් හැදිච්ච මැෂින් වැඩියෙන් කරකුණා. ඒ කියන්නේ අතන ගහන්න පයින්නවා, බණින්න පයින්නවා. අඩුවෙන් හැදිච්ච මැෂින් නේද? අඩුවෙන් හැදිරුණා. වැඩි චූටි කරන්ට් එකක් ඉපදිච්චා තටුව තොල්ලන්නේ නැතුව එහෙම හිටියා. නේද? එහෙනම් කරන්ට් එක උපදින හැටියට තමයි වැඩේ වෙන්නේ. කරන්ට් එක උපද්දවා ගැනීම ෆෑන් එකේ වැඩක්ද? නෑ. ඒක උපදිනවා. ඒ වගේ අපිට ඇති වෙන චේතනානුව තමයි ඔකෝම වෙන්නේ. ඒකේ අයිතියක් මට නෑ. මට නෑ විතරනේ අනුන්ට නෑ. එහෙනම් කවුරු හරි කෙනෙක් මට බැන්න නම් කොහෙද හරි කවුරු හරි කෙනෙක් මට ගහන්න ආව නම් අපේ પરම්පරාවට බැන්නනම් ඒ වගේ වැඩ කවුරු හරි කෙනෙක් අතින් වුණා නම් ඒක එයා කරපු එකක්ද? නෑ. වෙන කෙනෙක් කරපු එකක්ද? නෑ. නේද? ඒක සිද්ධ වෙච්ච දෙයක්. මේක පිළිගන්න හිතලා ඇස්තිද තමන්ගේ තරහකාරයෙන් හමුවේ. නේද? දැන් සහරාන් හමුවේ මේක පිළිගන්න ලෑස්තිද? අපි නේද? දන්නවද සහරාන් කියලා කියන්නේ එහෙම අහිංසක තත්ත්වයක්. දැන් මට බයිනව හොඳ දාවෝ කියද්දි ඒ තමයි උපදින කරන්ට් එක. ඔය පැත්තෙන් උපදින කරන්ට් එක තමයි ඒක. <laughs> සහරාන් අහිංසක කිව්ව ගමන් ඉවරයි. <laughs> හරි. ඇයි එහෙම කියන්නේ? නේද? හේතුඵල ධම ඒ හිතේ උපදින්නේ නැහැ. හරි. මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්නේ වැරදි සිතුවිලි උපදින්නේ. ඒ මනුස්සයා කල්පනා ඒ මිනිස්සුන්ට ඒ ඔක්කොම මිනිස්සුන්ට කල්පනා වෙන්නේ මොකද්ද? අන්‍ය ජාතිකයෙක් අන්‍ය ආගමිකයෙක් විශේෂයෙන්ම නේද මරලා දාපුවාම ස්වර්ගයට යනවා කියලා. ඒක යාළගේ යුතුයකම විදිහට. ඉතින් මේ යුතුයකම විදිහට කියලා ස්වර්ගය කියලා ගිහින් වැටෙන්නේ කොහෙද? අපාය වැටෙනවා. නේද? අපාය වැටලා අනන්ත දුක් විඳිනවා. ඉතින් එහෙනම් අසරණද නැද්ද? ඒක නෙන්න යාළට සරණක් නැහැ. ඒකයි අසරණක් කියන්නේ. ඉතින් අන්න එහෙම ඇත්ත ඇත්තටමත් එහෙමයි මොකද ඒ ඒ සිතුවිලි වල වගකීම තියෙන්නේ එයාලට නෙවෙයි. එතකොට මගේ ජීවිතයට එකතු වෙන නොයේකුත් තරහෙන් ඒ කියන්නේ මට තරහකාරකම් කරපු එපා එපා ඒක නොකල යුතු දේවල් කරපු යම්කිසි කෙනෙක් ඉන්නවා නම් එපා කරපු දේවල් කරපු මේ එයා පැහැදිලිවම ඒවා කරලා තියෙන එයා නෙවෙයි ඒ సంతානයේ උපදින සිතුවිලි පාලනය කරන්න වෙන තැනක් තිබුණේ නෑ වෙන ක්‍රමයක් තිබුණේ නෑ එයාට ඒ පාලනය තත්ත්වයක් උදා වුණේ නැති හින්දා තමයි එයා මේ ආකාරයට කටයුතු කරේ හරිද දැන් මේක අපේ හිත පිළිගන්න කැමති නෑ කියලා මම කියවනේ අන්න එහෙනම් දැම්මට තියෙන වැඩක්. දැන් මම දන්නවා. කාංකා විතරණ විසුද්ධිය අපේ තුල ඇති කරගත්තොත් පංච උපාදානස්කන්ධය කෙරෙහි ඔන්න ඕක මගේ හිත තුල උපදින මට සත්පුද්ගල සංඥාව අයින් වෙලා මෙතන සිද්ධ වෙන්නේ ක්‍රියාවක් කියලා ඒක හේතුඵල ධමයක් අනුවයි සිද්ධ වෙන්නේ කියන එක මගේ හිත තුල උපදිනවා හරිද ඒක නිකිරීම හිඳයි මේ අහගත්තට අහගන්නකොට මේ අහනකොට පිළිගන්නවා. ඕ මගේ සිතේ සිතුවිලි මට ඇති නෑ. එහෙනම් එහා පැත්තේ සිතුවිලි යාලට ඇති නෑ. එතකොට මට තරහ තරහ මගේ තරහකාරයා කරලා තියෙන්නේ එහෙනම් මට තරහකාරයාගේ අසරණකම දැල්ලා එයාගෙන අනුකම්පාවක් උපදින්න ඕන. දැන් මං අහන උපදිනවද? නැල්ලු. එයා නෙවෙයි ඒක කරේ කියලා පිළිගන්න කැමති නෑ. එහෙනම් තව වැඩක් තියෙනවා කරන්න. නේද? එහෙනම් මොකද කරන්න ඕන? විදර්ශනා කරන්න වෙනවා. ඇයි? නැත්තම් අනුන්ගේ අරුන්ගේ වැරදි වලට අපිට අනුන්ගේ වැරදි වලට අපි කේන්ති ගිහිල්ලා නිකාඹරුවට නිදෝ විදෝ ඉන්නවා. හරිද? අනුන්ගේ වැරදි අවබෝධ කරගෙන දඬුවම් දුන්න ප්‍රශ්නයක් නැහැ. අනුන්ගේ වැරදි අවබෝධ වුණාට පස්සේ දඬුවම් ඇයි දඬුවම් දෙන්න ඕන කියන්නේ ඇයි? දඬුවම කියන එකත් වැරදි නැති වෙන්න හේතුවක් වෙනවා එයා පැත්තේ. ඒ දඬුවම කියන එක එහා පැත්තේ වැරදි නොකරන්න හේතුවක් වෙනවා. ඒකින්ද දඬුවම් තිය යුතු වෙලාවට දඬුවම් දෙන්න ඕනේ. හරි? ඉතින් අන්න ඒවා දැනගෙන අපි අපේ මේ වැඩපිළිවෙල කරන්න ඕනේ. දැන් එහෙනම් දැනගත්තා කට්ටියක් දැන් ඉස්සෙල්ලාම බණහනකොට මෙන්න දැනගන්නවා. හේතුඵල දහමක් අනුව තමයි මේවා වෙන්නේ. මේක තේරුම් ගන්න නම් කාංකා විතරන සුද්ධිය දක්වා මම්මගේ අවබෝධය වර්ධනය කරන්න ඕනේ කියලා. ඒක දැනගත්ත අය ඒ ඒ විසුද්ධිය දක්වා වර්ධනය කරොත් ඒක පරිපූර්ණත්වයට පත් වෙනකොට පටිසම්පාදේ සම්පූර්ණයෙන් අවබෝධ වෙනකොට කිසිම කෙනෙකුට අර සත්පුද්ගල සංඥාව ඇති වෙන්නේ නෑ එතනින් ඒක ඉවර වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් දැන් මම දැනගත්තා මෙහෙම එකක් වෙනවා කියලා. දැන් මොකද කරන්න ඕන? අතපය හතර කපලා දැම්මත් තරහ යන්නේ නැති තත්යකට ඇවිල්ලා මගේ අතපය හතර කපලා දැම්මත් තරහ යන්නේ නැති තත්යකටපත් වෙන ධර්මතාවයක් මේක කියලා දැනගන්න ඕනේ. හරි? ඔය අපි කියපු මූල ධර්මයත් එක්ක ඒක සිද්ධ වෙනවද බලන්න පොඩ්ඩක්. අපි අහලා තියෙන අතපය හතර කපලා දැම්මත් තරහ යන්නේ නැති තත්යකට අපි අපේ මානසිකත්වය බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් පත් කරගත හැකි. පත් කරගත හැකි. ඇත්තට මේක ඉවත් වෙනවද දන්නේ නැහැ. ඒ වගේ මානසිකත්වයකට යන්න පුළුවන් කියලා ඉවත් වෙනවද දන්නේ නැහැ. හිතාගන්නත් පුළුවන්ද? තරහකාරයෙක් ඇවිල්ලා අපේ අතපය හතර කපනවා පෙනිපෙනි. එතකොටත් මගේ හිත වෙනස් වෙන්නේ අන්න එහෙම ඉන්න පුළුවන් තත්යකට මේ හිත මේ ජීවිතේ පත් කරන්න පුළුවන් වෙයි කියලා ඉවක් තියනවාද? මොකද කියන්නේ? ඒ කියන්නේ ඉවක් කියන්නේ තුමම මෙහෙම කියන්නා මේ ඉන්න මානසිකත්වයේ ඉඳලා දැන් ඉන්න මානසිකත්වයේ ඉඳලා එවැනි මානසිකත්වයට යා හැකිව තියෙන පාරක් පිරිසිදුව පේන්න තියෙනවා. එහෙම පිරිසිදුව පේන්න තියෙනවා. තමන්ගේ මනසට එහෙම එකක් ගෝචර වෙනවද? හුඟක් වෙලාට එහෙම නෑ නේද? එහෙම නෑ. එහෙනම් මගේ මනසට ඒක ගෝචර වෙන්නේවත් නැත්තේ ඇයි කියලා අපි හොයලා බලන්න. හැබැයි ඇත්තටම ඒ වගේ ක්‍රමවේදයක් පිළිවෙලටම ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා කියන එක දැනුණොත් ඒ සඳහා ගමනයක් ඒ සඳහා එවැනි මානසිකත්වයක් ඇති කර ගැනීම සඳහා මම උත්සාහ නොකරයිද නේද ඇයි සහනෙම ඉන්න පුළුවන් මොන වැරද්දක් හමු වුණත් සහනෙම ඉන්න පුළුවන් එතකොට නේද එහෙනම් බලන්න මේ බලන්න ඇත්තටම කෙනෙක්ගේ තමන්ගේ හිතේ ඇති වෙන සිතුවිලි වල වගකීම අපිට නැහැ. නේද? මට තරහ එන එකේ වගකීමක් නැහැ. ඒක මේ මං කරගන්න දෙයක් නැහැ. අතීත හේතු හින්දා හටගන්න එකක්. හරිද? දැන් අපි හැමදාම ගන්න තව උදාහරණයකට යනවා. මේ රොබෝ වකින් මේ රොබෝව හදලා තියෙන්නේ ඒ ළඟින් එතනින් කවුරු හරි ගියොත් ඒක ඒ ඒ ප්‍රදේශේ තහනම් ප්‍රදේශයක් කියන්නකෝ. මෙහා හදලා තියෙන්නේ මේ සීමාව කවුරු හරි පැනනොත් අල්ලලා අතයි කකුල් අත් දෙක කකුල් දෙක කපලා දාන්න. තමයි මේ ඒ ක්‍රමයට තමයි මෙයාව හදලා තියෙන්නේ. දැන් මම වැරදිලා මේ පැත්තෙන් යනවා. ගියාම මේ යකඩ මැසින් ඇවිල්ලා. හරිද? මාය ළඟට දුවගෙන ඇවිල්ලා මාව අල්ලලා මාව හිර කරගෙන මගේ අතයි පය කපනවා. දැන් මට තරහ එනවද රොබෝත් එක්ක? රොබෝත් එක තරහ එනවද? ඇයි? ඒකට කරන්න දෙයක් නැහැ නේද? ඒකට කරන්න දෙයක් නැහැ. නේද? ඒක කරේ නැහැ. ඒක කරන්න දැන් මේ උනේ මොකද්ද? ඒකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක අනුව ඒක සිද්ධ වෙනවමයි. එතන ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ඒ විදිහ දෙයකට. ඒකින්ද කාගේද වැරද්ද? ඔතනින් ගියේ එකේ. එහෙනම් ඒ රොබෝ මගේ අතුපය හතර කපද්දී මට ඒ රොබෝවත් එක තරහ මට තේරුණොත් සියලු මිනිසුන් රොබෝවල් වගේ කියලා. හරිද? එදාට කවුරු හරි මිනිස්සෙක් මගේ අතපය හතර කපන්න આવොත් මට මොන විදිහට දැනෙන්නේ? ආයතක තරහ යන්නේ? තරහ යන්නේ නැහැ. හරිද? සියලු මිනිසුන් රොබෝ වගේ කියන අවබෝධ වෙන්න ඕනේ. හරි? සියලු මිනිසුන්ගේ ක්‍රියාකාරකම් රොබෝවල් වගේ කියන්නේ ඇයි? දැන් රොබෝගේ ශරීරය යකඩෙන් හැදලා තියෙනවා. යකඩෙන් හරි ප්ලාස්ටික් වලින් හරි ඒ ඒ ශරීරය මොකුත් දන්නේ එයාට තියෙනවා යම් කිසි මැෂින් එකක්. ඒ මැෂින් එකේ තියෙන ඇන මුරිච්චයක්වත් ප්ලාස්ටික් කෑල්ලක්වත් මොකක් දන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන මොකෙන්ද ප්‍රෝග්‍රෑම් එකේ. නේද? ඒතර මගේ මේ ශරීරයේ සම්මස්නහරයට ඇට මිදුළු ආදී වශයෙන් ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේවල් එකක්වත් මොකවත් දන්නවද? මොකවත් දන්නේ එහෙනම් මේක ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් මේකේ අරකේ තියෙන එකම දෙයයි ඒක අර ප්ලාස්ටික් වලින් අර මේ මේ ඒවෙන් හදපු එකක් මේක මස්ලේ වලින් හදපු එකක්. එහෙනම් ශරීර වශයෙන් ගත්තොත් ඒකයි මේකයි එකයිද නැද්ද? නේද? එකයි. ඊළඟට ම්ම් රොබෝව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන හැටි. හරිද? මට කියන්න බලන්න මේ මට එක මිනිහෙක් ඉන්නවා අධික තරහකාරයෙක්. මාව දැක්කොත් එයා කියලා තියෙන්නේ මේ මුලිච්චි වෙන්න නම් එන්න එපා આવොත් මගේ අතේ තියෙන කඩුවෙන් කොටනවා කියලා. ඊයේ තරම් ඇයි එයා එහෙම තීරණයක් ගන්නේ? එයාගේ හිතේ මාව අරමුණු වෙනකොට ඇති වෙන තරහ මොකක් හරි අතීත භාවිතයක් තියෙනවා. අතීතයේ හේතු හින්දා යතේ ධර්ම තේරුම් ගන්න නැති හින්දා මොකක් හරි කාරණාවක් හින්දා අධිකතර වූ තරහක් තියෙනවා. මේ කියන පුද්ගලයාට මං කෙරෙහි ඒ පුද්ගලයා මාව දකිද්දී එවැනි තරහක් යාට උපදිනවා. නේද? මාව දැක්කොත් එවැනි තරහ උපදිනවා මේක නිකන්ද නෑ මොනවා හින්දාද හේතු හින්දා නේද? එකක් යාර තරහ පාලනය කරගන්න අවශ්‍ය කරන කිසි දෙයක් ඇත්තේ නැහැ. එක්ක මගේ සීයාගේ ප්‍රශ්නයක්, මගේ ආච්චිගේ ප්‍රශ්නයක්, මගේ අම්මලා තාත්තලාගේ ප්‍රශ්නයක් මොකක් හරි හින්දා මම ළමයෙක් කියලා හිතන මම මොකුත් යාර වැරද්දක් කරලා නැතුණත් එයා ඒ ඒ තත්ත්වෙටපත් වෙලා තියෙන්නේ. යාට තේරෙන්නේ නැහැ දෙමව්පියන්ගේ වැරදිවලට ළමයින්ව අල්ලා වැඩක් නැහැ කියලා. එයා එයා මොනවා හරි වෙලාවක මාව දැක්කොත් එයාට සිද්ධ වෙනවා. එයාගේ සීමාව පයින් තරහක් එනවා. එයා ඇවිල්ලා මට හානි කරනවා. මගේ අතපය හතරක් අපලා දානවා. එහෙනම් ඒක මොකක් වගේද? අරබුවක් වගේ. හරිද? අහුනොත් මුලිටුනොත් ඉවරයි. ඒ කියන්නේ එයාට ඒ ඒ ඒ සිතුවිල්ල එනවා ඒක හරියට නම් එයාට කරන්ට් එක වගේ. රොබෝගේ ඒ විදිහමයි. ඉතින් මෙන්න මේ தත්ත්වය අවබෝධ වුණොත් මේ ලෝකේ තියෙන. හරි මේ මේ සිතුවිල්ල දිගටම එන්න ගත්තොත් මට මේ ලෝකේ ඉන්නේ රොබෝවල් වගේ කියලා. දැන් බලන්නකෝ අපේ ගෙදර එතකොට මොකක් වගේද? කර්මාන්තාලාවක් වගේ. ඇයි? මැෂින් වගේක් තියෙනවා. නේද? සමහර මැෂින් පරණයි. සමහර ඒවා අලුත්. නේද? පරණ මැෂින් සමහර වැඩ කරනකොට සද්ද මම මේක ඔයිට කලින් කියනවනේ ඒ වගේ සිතුවිල්ලක අපිට ඉඳ වෙනවා. අර මම ආය ආය කියන්නේ මේ සිතුවිල්ලට සාධාරණයක් ඉෂ්ට කරන්න. මේක විහිළුවක් විදිහට ගන්නෙ නැතුව නේද සාධාරණයක් ඉෂ්ට කරන්නේ. එහෙම සිතුවිල්ලකට අපි එන්න ඕනේ. හරිද? එතකොට සමහර මැෂින් පරණයි ඒවා සද්ද වැඩි. සමහර අලුත් මැෂින් ඒවා සද්දයි. නේද? සමහර මැෂින් වල බ්‍රෑන්ඩ් එක හොඳ නැහැ වගේ හරියට. ඒ කියන්නේ ඉක්මනට සවුත් වෙනවා. නේද? ඒ කියන්නේ කිසි ගුණයක් නැහැ <laughs> වගේ කියනවා ගුණයක් උපදින්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? නේද? සමහර අලුතෙන් ගෙනාපු මැෂින් තියෙනවා කියලා. ගන්නම දෙයක් නැහැ. සමහර අලුතෙන් ගෙනාපු මැෂින් එකකින්ද ඒ වැඩපොළම හරි ගිහිල්ලා. ඒ මොකද අලුතෙන් ගෙනාව මැෂින් එක හොඳයි. නේද? ඒ වගේ ඒ ඒ මැෂින් වල ක්‍රියාකාරීත්වය තියෙන්නේ ඒ ඒ මැෂින් වල උපදින කරන්ට් එක අනුව. ඒත් ඇත්තටම අපි එක එක විදිහට ප්‍රෝග්‍රෑම් වෙච්ච මිනිස්සු. නේද? දැන් එකම සිද්ධියෙදි සමහර අයට තරහ යද්දි ගෙදර ඉන්න සමහර අයට තරහ යන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා මං වගේ නැති ඔක්කොමලා කියලා. නේද? නමුත් ඒ බලාපොරොත්තු ඇති වෙන්න ඒක එහෙම වෙන්න විදිහක් නැහැ. අපි කියනවා සමහර වෙලාවට සමහර අයට මට පාලනය කරගන්න පුළුවන් නම් මොකද වාට බැරි. ඒක හරිද එතකොට? ඒක වැරදි. මට පුළුවන් දේ එයාට බෑ තමයි. එහෙනම් හොඳටම පැහැදිලි නේද? අපි තුල උපදින සිතුවිල්ල හරියට නිකන් රොබෝ මැෂිමේ තියෙන මේ ඒකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක වගේ. ඒක හින්දා උපදින්නේ. අපේ ශරීරය හැටියට රොබෝ ශරීරයක් වගේම තමයි. එහෙනම් අනිත් අය තුලත් ඒ විදිහම මෙන්න මේක හරියටම අපේ සිත්වලට දැනුණොත් හරිද මේ කියන හැඟීම අපේ සිත්වලින් උපදිලා එන්න ආවොත් ඉදිරියේදී හෝ කොයි කාලයකදී හරි පැහැදිලිවම ඔය කියන ඉහළ මානසිකත්වයටම යනවද නැද්ද? ආ. ඕක වෙන්න නම් මොකද කරන්න ඕනේ? කාංකාවේතන සුද්ධිය සම්පාදනය කරගන්න. ඔන්න දැන් දැනගත්තා. හරි නාම රූප පරිච්ඡේද කරගෙන හේතුඵල ධමයට අනුව ඒ නාම රූප ගැලීම දිහා දකින්න ඕනේ හේතු අනුව. හරි. අන්න ඒක අවබෝධ කරගන්න මම උත්සාහ කරද්දී මේක මම දැන් කමටහනක් ඉල්ලගෙන කරගෙන කරගෙන මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර යනවා. දැන් මෙහෙම මෙනෙහි කරගෙන යන කෙනාට හැම වෙලේම තියනවා නේද දැන් ටාගට් එකක් තියාගෙන යන්නේ අපි භාවනාවේදී අරමුණක් තියාගෙන යන්නේ මම මෙන්න මෙවැනි තත්යකට මගේ මානසිකත්වය ගන්නවා කියලා. ඒ ඉතින් මේක මල්ලක් කරදරයක් ඒකේ කලකිරීම දැනෙන්න මල්ලක් කරදරයක් මේක එපා වෙනවා එහා පැත්තේ තියෙන එක එක එක එක වැරදි ඔක්කොම හින්දා මේක රත් වෙනවා. නේද? අපරාධේ මේක කිසි තේරුමක් නැහැ මම මේ හැමදාම දුක් විඳින්න ඕනේ ඒ කියලා එහා පැත්ත කට්ටිය වැරදි නොකර ඉන්නේ නෑ ඒ පැත්තේ කට්ටිය වැරදි නොකරින්නේ නෑ ඒ කට්ටියගේ හැසිරීම වෙනස් කරන්නේ වෙනස් කරන්නේ නෑ ඉතින් එහෙම කියලා වෙලා ඒවා හැමදාම හැදෙනකම් මං හිටියා කියලා මට වැඩක් නෑ එහෙනම් මම මේ මානසිකත්වය ඇති කරගන්න ඕනේ මේ මානසිකත්වය ඇති කරගන්න නම් මම මොකද කරන්න ඕනේ මේ විදර්ශනාව වඩන්න ඕනේ මේ විදර්ශනාව වඩමින් කාංකායතන සුද්ධියක පත් වෙනකොට පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස බල බල යනවා හරි මේ මේ විදර්ශනා ඇති කරගන්න ගැන මම ගොඩක් කතා කරා ඊට කලින්. ඒක අද මට වුණේ වෙන අරමුණක්. මේක කරන ගමන් මට ලොකු උමනාවක් වෙන මෙවැනි තත්ත්වයකට මැරෙන්න ඉස්සෙල්ලාපත් වෙන්න. හ්ම් එහෙම උමනාවක් ඕනේ නැද්ද? මොන කර්මයක්ද මේ විදින්නේ? නේද? තරුණ කාලේම මෙවැනි මානසිකත්වයකටපත් වෙන්න ඕන මට. මගේ ජීවිතේ ළඟා කරලා දැන් බලන්නකො මගේ හිත සනසවන්න මම කොච්චර වියදම් කරන්න ඕනද? නේද? බොහෝ වියදම් කරලා තෑගි භෝග ගෙනල්ලා එක එක ඒවා කරලා මේ ළඟ ඉන්න අයව සනසෝගෙන ඉන්න ඕනවා. ඒ සඳහා මං හරියට වෙහෙස වෙන්න ඕනේ. හරි. මේ වෙහෙස වෙනවා ඔක්කොම මම පැත්තකින් තියලා හරි. ඒ මොකක්වත් නැතුව මම මේ වැඩේ කරනවා කියලා. ඇතුලෙන් මේ අවබෝධය ඇති කර ගැනීම සඳහා මම මොකද කරන්නේ ඔක්කොම පැත්තකට දාලා පන්සිල් රැකලා නේද භාවනා කරලා ඔන්න චිත්ත ශුද්ධිය ඇති කරගෙන, ධිට්ඨි ශුද්ධිය ඇති කරගෙන මෙන්න යනවා කාංකා වේතන ශුද්ධිය දක්වා. දැන් කාංකා වේතන ශුද්ධිය එහා කොනේ ඉඳන් මෙහා කොනට හේතුඵල ධම මෙනෙහි කර කර යනවා. ඒ යන ගමන් දැනට නම් තාමත් අර වැඩි කරන මිනිස්සුන්ට මට තරහ උපදිනවා. ඒ යන ගමන් බලනවා. යන ගමන් බල බල යන්නේ. හා මෙන්න දැන් මේ අවබෝධය මට ආවා. එතන එන්නම් කියලා අන්න අර තරහ ආය නූපදින தත්වයකටපත් වෙනවා. අනාත්මය අවබෝධ වීමත් එක්ක අර තරහේ නූපදින தත්වයකටපත් වීම සිද්ධ වෙනවා. අන්න ඒක සිද්ධ වෙමින් පවතිනවද දැන් කොච්චර සිද්ධ වෙනවද දැන් කොච්චර සිතුවිලි පහළ වෙනවද හරි සිතුවිලි පහළ වෙනවද එන්නේ ඒවා පරීක්ෂා කර කර පරීක්ෂා කර කර විදර්ශනාව කරගෙන යෑමට නැවත නැවත පුන පුනා පුන පුනා පුන පුනා මේ විදර්ශනාව සිද්ධ කරමින් තමන්ගේ ප්‍රහාණය වෙන ඒවා දකිනවා ඒ වගේම ඒ කියන්නේ අලුතෙන් ඇති වෙන අවබෝධය දකිනවා. ඒ දෙක එකවර සිද්ධ වෙන ඒවා දකිමින් දකිමින් දකිමින් ඉදිරියට යෑමට කියනවා පටිච්චසමුප්පාදානු පස්සනාව කියලා. ඒ කියන්නේ හරියට නිකන් යම් සිද්ධියක් සිද්ධ කරද්දී අපි දන්නවා කම්පැනි වල වගේ දේවල් වල දානවා ඒකේ தත්ත පරීක්ෂකවරේ. හරි දැන් தත්ත්වය මොකද්ද කියලා බලන්නේ. ඒකේ ඒකේ ඒකේ quality control කෙනෙක්. ආන් ඒ වගේ වැඩක් අපේ හිතම කරනවා. දැන් quality එක කොහොමද? දැන් කොච්චර වර්ධනය වෙලාද? හරිද? දැන් මේ අවශ්‍ය කරන ඉලක්කය කොච්චරක් දුර ගිහිල්ලාද කියලා විදර්ශනාවේදී Tamanට අවශ්‍ය කරන බලාපොරොත්තු වෙන ඉලක්කයට යනවද ඒ සඳහා යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් වෙමින් තියනවද කියලා බලමින් බලමින් බලමින් මේ කටයුතු සිදු කිරීම තමයි පටිච්චසමුප්පාද ගානු පසනාව කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට අපේම වර්ධනය අපිම වෙනගෙන ඉදිරියට යන්න කියලා දේශනා කරා. ඉතින් කමඨහන හරියට දැනගන්න ඕනේ. කමඨහනෙන් වෙන දේ දැනගන්න ඕනේ. ඒ කමඨහනෙන් ඒ දේ උනාද කියලා දැනගන්න ඕනේ. ඒක වෙමින් තියනවාද කියලා දැනගන්න ඕනේ. එහෙම දැනගෙනයි තමන් ඉදිරියට මේක කරගෙන යන්නේ. ඉතින් ඒක තමයි පටිච්චසමුප්පාදානුපස්සනාව කියන්නේ. මම අහන්නේ ඒකයි සීලයේදී, සමාධියේදී, ප්‍රඥාවේදී තමන්ගේ පිළිවෙත්වලදී මේ පිළිබඳ අවධානයක් තිබුණාද? නේද? දවස් ගණන් විදර්ශනා වැඩුවත් වැඩක් නැහැ. මේ ගැන හොය හොය හොය හොය තමන්ට අවශ්‍ය කරන තැනට තමන්ගේ හිත තමන්ගේ විදර්ශනාව අරගෙන යන එක අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් ඒ විදිහට කටයුතු කරන්න මේ හැම දිනාටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංග රැක්කන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.